කාලසටහන හැටියට අවසාන අංකයේ වශයෙන් සඳහන් කරලා තියෙන ධර්මදේශනාටයි මේ අපි ආරම්භය ලබා ගත්තේ. ඉතින් අපි මේ මුල් වැඩ කුඩුව සඳහාම මහා වේදල්ල සූත්‍රය වටිනා සූත්‍රයක් අපි ඉදිරිපත් කරගත්තා. ඒක පොත්පත් කරලා නැත්නම්ගේ දැනගැනීම සඳහා කියනවනම් සර්වඥන් වහන්සේගේ දේශනාවල සූත්‍ර පිටකයේ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 පැවැත්ති මේ අනිමිත්ත චේතෝ විමුක්ති ඵල සමාපත්තියට නැත්නම් ආර්යත්ත ඵල සමාපත්තියට ආසන්න කාරණා නැත්නම් හේතු කාරණා කිය හැකියි. සමුත් මේ පදඨානේ මොකක්ද කියලා. එතකොට සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා ද්වේමේ ද්වේකෝ ආවසෝ පච්චා නිමිත්තයි චේතෝ මුත්‍යා චේතෝ මුත්‍ති සමාපත්තිය. ධම්මිකසේ කරනකොට අනිමිත්‍ය චේතෝ විමුක්තියට සමාදින්න ඕන වෙනවා.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 ඒක නිසා නිමිතිගත හැකි සියල්ල අමතක කිරීමත් ඒ සදා මානසිකාරය නොපැවැත්වීමත් අනිමිත්ත සමා ලක්ෂණ පෙන්නන නිමිත්තට නිවනට හිත යොදවීමක් කියලායි මේක සාමාන්‍ය පරිවර්තනයේදී බුද්ධ ඥාන පරිවර්තනයේදී පෙන්වන්නේ. ඉතින් ඒකයි මම මතක් කරේ මේ කාරණාව අපි යන ගමනේ නැත්තම් සර්වචත්තනාංශයේ දේශනා කරපු දේශනාවේ කියලා පැමිණීම බුදුන්පත් වීම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 ආරම්භයේදී මේ කියන ඵලයේ අන්තිම අනිත් පැත්තට ගිහිල්ලා සියලු එක නිමිත්තක් අරගෙන ඒ නිමිත්තට මානසිකාරයේ යෙදවීමයි මෙතන තියෙන නිසා මේ කෙලයි මුදු මුදු කෙලවරයි මුලයි පාටලවිල්ලක් පටිමතාන්තර හුරස්ක පස්කතියක් නොගැලපෙන ගතියක් අන්ත දෙකක් දක්වනවා ඒකට අපි මෙහෙමයි ඒක අර්ථකථනය දී ගන්න අපි ඒක නොපැටලවීම පිණිස වැටහීම පිණිස ගන්න තියෙන්නේ මේකයි මේ සියලු නිමිති මානසිකාර්ය නොකිරීමේ પરමාර්ථය යෑම සඳහා අපි එක නිමිත්තක් අරගෙන ඒ නිමිත්තට වාංගු කරලා ඉතුරු සියලු නිමිති අමනසිකාරයට පවත්න්නයි ආරම්භය කරන්නේ. අපි ලෝකයේ සාමාන්‍ය ප්‍රකෘති මනසෙන් ගත කරනකොට ප්‍රකෘති මාංශ කියලා කියන්නේ ඉතින් පිස්සු කියන එකම තමයි ඉතින් පුතඥයක ප්‍රකෘති මාංශ කියලා කියන්නේ ඉතින් ඒක උම්මත්තක தත්වයක්. අන්නේ උම්මත්තක தත්වෙන්දී අරමුණ වල කෙලවරක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා ප්‍රධාන හයක් තිබුණාට රූපවලත් සටහන් ආකාර වර්ණ කිලෝරක් නැහැ. විවිධ වර්ණ රූප, විවිධ සටහන්, විවිධ ආකාර රූප තියෙනවා. ඊගන් ශබ්දවලත් විවිධ ආකාර නිසා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 අපි මේ ඇයි භාවනා කරනකොට කර්මස්ථානයක් ගන්නෙ කියලා දෙයි. ඇයි අපි භාවනා කරනකොට නිමිත්තක් ගන්නෙ? ඇයි අපි භාවනා කරනකොට ආරම්භණයක් ගන්නෙ? ඒ ආරම්භණයට ආස නිසාවත්, ඒ ආරම්භණිකනේ නිවන නිසාවත්, ඒ ආරම්භණේ අනික් කර්මවලින් විශේෂස්ත්‍යයක් තියෙන නිසාවත් නෙවෙයි. අනික් කර්මණු වාංගු කරන්නම් අපි එකක් ගන්න වෙනවා.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 කයට හිත ගත්තයි කියලා කියන්නේ අනිකුත් සියලුම විශ්වයේ සඳහන් එහෙම නැත්නම් චක්‍රාවාටේ තියෙන අනික් සියලුම අසත්‍යමත් වීමනේ. යම් හේතුවකින් ඒ චක්‍රාවාටේ තියෙන මොනම දෙයක් හරි ගැන කල්පනා කරන්න කිව්වොත් කයට හිතෙන්නේ නැහැ. ඒක නිසා කයට හිත ආවයි කියලා කියන්නේ බාහිරේ සියල්ලම අමතක වෙන අඩු ගන්න චිත්තක්ෂණය. ඉතින් මේක තමයි ඒක චිත්තක්ෂණයට හිත ගත්තයි කියන්නේ කයට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 ආධුනික මනසක් අපි ඇති කර ගන්නවා නම් අපිට මේ කයක හිත පවත්වන්න පුළුවන් කියන එක මම විශාල ආශ්චර්ය ධර්මයක්. මොකද හිතේ ඒ තරම් නන්නතර ඒ තරම් අරමුණු තියෙනවා. කෙසේ නමුත් අපි කතාව කෙටි කරව සඳ කියනවා මම දැන් පාත්තන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙම කය දිහා බලාගෙන ඉන්නකොට මොනම දෙයක්වත් ඉස්සරහින් තියාගන්න යන්නත් එපා, ලෝභයෙන් යන්නත් එපා, ප්‍රාර්ථනා කරන්නත් එපා. මේ ඉන්නකොට අපි හිතමු ඔන්න ප්‍රාණි ප්‍රාණයාමේ ආස්වාස් ප්‍රසස් ඉස්සරුණයි කියලා. ආ ඊට පස්සේ දැන් ඒක තියාගන්නවා කය වෙනුවට. මම දැන් මෙතන ඉන්නවා කියන එක වෙනුවට ස්වභාවයෙන් නැත්නම් හුස්ම. දැන් හුස්ම තේරෙනකොට ලේසි විස්තර කළ දෙන්න හුස්ම යන්නේ උඩුකය නිසා උඩුකයට හිත අවධානය යොමු කරන්න යටිකය අමතක කරනවා. අනේ එතකොට මුළු ලෝකයට වාංගු කරලා මුළු කයට වාංගු කරලා ලෝකය අමතක කරපු මිනිසයා දැන් ප්‍රයෝජනේ සලකලා උඩුකයට හිත යොදවලා යටිකය අමතක කරනවා. එතකොට ඉතින් ඇසිස් මස්ලේ දන් දෙන පරමාර්ථ ප්‍රාරම්භිතාවට පුරාගෙන යනවා. කාණ පාරමිතා පරමාර්ථ පාරමිතාවට යනවා. තමන්ගේම කොටස් දන් දෙනවා. ඒක දැනගෙන කරනවා වෙන්න පුළුවන් නොදන්නා වෙන්න පුළුවන් නමුත් මේ නිකන් හිතට වද්දා ගන්න මම මේ කියන්නේ. ඊට පස්සේ උඩුකයේ බලාගෙන ඉන්න ගමන් කියනවා දැන් මේ පීවර මේ දක්වා සාර්ථක නම් උඩුකයේ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 ඒක ඉතින් අර වෛශ්‍යාවකට ලකුණු කැපෙන වැඩක් වුණාට කුලකාන්තාවට වටිනා දෙයක්. ඒ වගේ තමයි ඒ නිමිති පහලට අසත්පුරුෂයාට කාලකන්‍යාට අබුද්ධෝ මේ බුදුහාමරගේ සාසනය දන්නේ නැති කරට ඒ ඒකම බාධා වෙලා යා භාවනාවේ පිටපයි. නමුත් සත්පුරුෂයාට කල්යාණ සත්පුරුෂයාට මේ ජීවිත පරිචයෙන් භාවනා කරන එක කරන මේක හතර සැරයක් කරලා 10 15 සැරයක් කරලා හරි මේක යම් ප්‍රමාණයක ගෙවම් කරන්න පුළුවන්. එහෙම ගෙවම් කරුවට පස්සේ තමයි අරමුණ අතිසූක්ෂම தත්වයට යන්නේ. <clears throat> අතිසූක්ෂම தත්වයට ගියාට පස්සේ ඒ යෝගාවචරයට ඉසුබුලන්ට තනක්, ඉස්පාසුලන්ට තනක්, ධම්මච්චිතියක්, එහෙම නැත්නම් ධර්මයේ බැස ගැනීමක්, ශාසනයේ පීඨාධාරයක් ලැබෙනවා. ඒක ඉතින් දවසෙන් වෙයිද දෙකෙන් වෙයිද ජීවිත කීයකින් වෙයිද කියලා කියන්න බෑ. මොකද ඒකේ තියෙන මේ ක්‍රමානුකූල ගතියයි මම මේ පෙන්නන්නේ. අන්න එතෙන්ද ගියාට පස්සේ යෝගාවචරයා අල්ලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, උරගාලා බලන්න පුළුවන් අරමුණු වලින් සාමාන්‍ය විවේකයක් ලබනවා. මේකට චිත්ත විවේකය කියලා කියනවා. මේක සමාන කරලා පෙන්නන්නේ නිවර්ණයෙන් අයින් වීම වශයෙන්. වෙනිවන්ගෙන් අයින් කිරීම සඳහා තාම ප්‍රථම ධ්‍යානටපත් වෙනකන් හෝ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 මේ මතුවෙච්ච සුඛ වේදනා හෝ රූප මේ ප්‍රීති සහගත වේදනා හෝ ලොකු ස්පාසුවක් වෙනවා ගඟේ ගහගෙන යන මිනිහට අහුවෙච්ච පිටුරු ගහ වගේ. ඉතින් ඒකේ ව්‍යාපෘත වෙනවා. එහෙම නැත්තම් සංඥායෙන්ද පටන් ගන්නවා. ඒකත් ඒක ව්‍යාපෘත වෙනවා. ඒව ඔක්කොම සංස්කරණ වෙනවා. ඒව ඒව මත ඉඳගෙන අනණ්ඩ පටන් ගන්නවා. ඒව මත සලසු ගහන පටන් ගන්නවා. ඒවට කියනවා එතකොට චිත්ත සංඛාර කියලා. ඒ චිත්ත සංකාර කියනකොට මේ වේදනා මේ සංඥා සහ ඒ වගේ එන සංස්කාර කියලා යෝගාවචරයා සත්‍ය ගැන නොදන්න කාලේ ත්‍රිපිටකය ගැන නොදන්න කාලේ ආගමන ධර්මයට නොදන්න කාලේ නොතිබිච්ච අලුත් කලාවකට බහින්න පටන් ගන්නවා. මේ අලුත් කලාවට බැහිම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක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 ප්‍රීතියට සහ සුඛයට ඇලෙන ගතිය අර තාම තණ්හාවෙම නියෝජනයක් තමයි. ඒක හරිම සූක්ෂමයි. ඒ වගේම කල්යතෝ දැනගෙනම යන්න ඕනේ. ඊ නැත්තම් ඉඟුරු තිල මිරිස් ගත්තා වගේ මෙතන අහුවෙනවා. මේක ලොකු ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා මාර්ග පොතේ දිනකොට කියලා තියෙනවා. ඒ පළවෙනි මට්ටමේදී ආනාපානෙ හෝ පිම්බි වැහැකිලිම හෝ සබට මේක සක්මනේදී වම දකුණටත් බලපානවා. ඒක ගෙවම් කරන අවස්ථාව හරියට කටුකොහලක් හරහා රාත්‍රියේ කෙලින් හිටගෙන යන්න බැරුව දන ගාගෙන අපි ඒකට කියන්නේ වනු ගන්නවා කිය. වනු ගාමින් යනවා අන්ධකාරයේ වැස්සේ කූඩල්ලෝ ඉන්න තැනක සර්පෝ ඉන්න තැනක වනසත්තු ඉන්න තැනක. ඉතින් ඒක අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර බයකින් චකිතකින් නොකර බැරි කමට මේ වන ලැබහරා යනවා. මේක මේ කාමවස්තුන්ගේ තියෙන ඕකාර සම්තිලේස ස්වභාවය. කාමවස්තුන් හරහා යන්න ඊළ සමාධියක් ගන්න මේ කටුකෝල හරහා යනවා. දැන් කටුකෝල හරහා ගියාට පස්සේ දැන් වෙල්ෙලියක් හම්බ වෙනවා. ඒකේ හිටගෙන යන්න පුළුවන්. හැබැයි වෙල්ෙලිය බඩ ගෝරුවක්. යෝගාචරය කියලා මේකේ වැටෙනවා.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 ඇලී බැදී ගන්න යන පන්නව පටන් ගන්නවා යෝගාවචරයේ හිත කාම ලෝකයේම නොවුනට රූප ධර්මම නොවුනට ඒ ඒ කෑදර කර්ම තමයි. ඒ නිසා මේක පිළිබඳව අමනසිකාරය දන්නේ නැත්නම් ඒව මනසිකාරය පවත්තන්න ගියොත් ආයෙත් කර කර කටුකෝලහරා ගිහිල්ලා මඩ ගොහරක වැටෙනවා. මේකේ අමනසිකාරය කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ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 පටිග අවිජ්ජානුසය හෝ යෝගාවචර වටන. ඉතින් මේක නිසා ඒ වැඩමුළු මුලදීම මම මතක් කරා අපි මේ කරන දනේ සතිය වඩන සතිපට්ඨාන වැඩමුළුවක් මිසක්කා මේ සමාධි ලක්ෂණ පිළිබඳව ආශා කරන මට්ටමකට ගියොත් ඇති වෙන ප්‍රශ්න වලට වග කියන්න බෑ කියලා. හැබැයි මේ ප්‍රශ්න මතුවෙනවා.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 පුදුමාකාර කය විවේක කරන විශ්‍රාම කරන සුවසේවාවකට වැටෙනවා. ඉතින් අනිත් දවසෙත් ඒක බලාපොරොත්තු ගියාට රාහණාපානේ කීකරු කරගන්න හැටි ආධුනික වැටික දන්නේ නැත්නම් මේ පස්සතිය නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා ලැබිච්ච දවසේ ලොකු සතුටකටපත් වෙනවා ලොකු ආඩම්බරයකටපත් වෙනවා. ඒ වගේම සුඛයට ආවට පස්සේ තේරෙන පටන් අර ගන්න ඔබ මෙච්චර කල් රටක් රාජ්‍ය කමත කරන මිහිවිල්ල ඕවර් ටයිම් කර කර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 මොකද මේක කාම භෝගින්ගේ කාම සුඛයටත් වැඩි නිසා මං වැනි භ්‍රමචර්ය රකින්න කෙනෙකුට කැළපෙන්නේ නැහැ කියලා. ඒ නිසා අන්තිමටම දුක් දීලා විකල්පයක් වශයෙන් ඒ ඒ ස්වාමීන් වහන්සේගේ මතයක් විතර සනා කරනවා බුදු වෙන දවසේ රාත්‍රියේ හිතලා තියෙනවා එදා අර පුංචි සිතාර්ථ කුමාරයා කාලේ කරපු විදිහට බාධාවකින් තොරව ආනාපානය යන්න දුන්නා නම්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 ඒ වගේම නිකාන්තියක් වෙන්න පටන් ගන්නවා මේ ධර්ම පිළිබඳ මේ විතර 10ක් පෙන්වලා තියෙනවා අපේ විශේෂම විසුද්ධි මාර්ගයේ දස උපක්ලේශ මේ දස උපක්ලේශ අරමුණු කළොත් නිමිති ගත්තොත් කර්මස්ථානයක් කරගත්තොත් ඔන්න නිවනට බාධා වෙනවා ඒවට සබ්බ නිමිත්තානං අමනසිකාරා කියලා බලාපොරොත්තු වෙලා ඒව ආවයි කියලා උදමනන්නේ නැතුව ආවයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව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 අර වේදනාවට වැඩිය භයානක ටොනඩෝ එකට අහු වෙනවා. විශේෂයෙන් භයානක සුනාමියකට අහු වෙනවා. අද ලංකාවේ තියෙන භාවනාවල් ගැන බලනකොට මට හිතෙනවා ලංකාවේ තියෙන මේ බුරුමෙත් එකයි තායිලන්තෙත් එකයි කන කෑමන බලනකොට මෙතන එකෙක් කාලා ගමක් බිම ඒ ගම මේක තුළ අර මනස රහතන් වහන්සේ නමක් පාටපත් කරගෙන අන්තිමට දෙගොල්ලම කොහේ යනවද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 හරියටම ඇනේට පිටින් ගහන්න පුළුවන්. ගහපු ගමන් හරියනවා. සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැහැ, මනුස්සයා තේරෙන්නේ නැහැ. නමුත් මේකයි කරන්න ඕන කියලා හරියටම තේරෙනකොට මිනිසුන්ට පේන්නේ ඒක මිනිස්සයා ඒකාන්තයෙන්ම එක්ක rahat වෙලා එක්ක අභිච්ච ලැබලා එහෙම නැත්නම් කවදාකවත් මේ ගුණ මෙයා ළඟ තිබුණා. අඩු ගානේ මිනිස්සුන්ට තමන්ටත් පුදුමයි. ඉතින් මේක කන්නේ නැහැ කියලා කියන්නේ මේකට අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ මිනිස්සෙක් නම් වෙන්න බෑ.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 කද්දාක හිතපු නැති රසස්වාදයක් දෙනවා. නමුත් ඒක කුප්පණ දෙයක්. රාගානුසය ඇති කරන දෙයක්. ඒ විරුද්ධව කතා කරන මනසට නැති කරන්න මරන්න තරමට පැටිලානුසේන එකක්. මේ වෙලාවේ ආනාපානේ කතා කරනවා කියලා කියන්නේ මහා මෝඩ වැඩක් කියන තරමට මෝහානුසේන එකක්. මෙන්න මේ වගේ ඇවිස්සිලි කුප්පණ ගති වෙනුවට ඒතං සන්තං ඒතං පණිතං උපේක්ඛා කියලා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 අකම්පිත ගතිය, අකුප්පා ගතිය යෝගාවචරයට මේ වෙනකොට වැටහිලා තියෙන්න වෙනවා. නිවනේ සුවඳ වැදිලා තියෙන්න වෙනවා. මේව ඔක්කොම ආලවට්ටම්. ඔක්කොම අතිශෝක්ති. ඔක්කොම බහුරූකෝලං. ඉතින් ලැබුවට පස්සේ නම් මේ බහුරූකෝලං අපිට ඕන තරම් හැඩල් කර ගන්න පුළුවන්, අත ගන්න පුළුවන්. නමුත් දැන් වෙලා තියෙන හිත අතරමැද තියෙන නිසා මෙතනදී සබ්බ නිමිත්තානම් අමනසිකාරා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 පස්සේ දවසක බුදුහාමුදුරුවෝ ගාවට පිරිසක් ඇවිල්ලා සංඝ පිරිසක් ඇවිල්ලා කියලා යනවා ස්වාමීන් වහන්සේ මම මේ අනිමිත්ත ධාතුව මම අමනසික මානසිකාර කියන නිවන මම සාක්ෂාත් කරගන්නවා. සුසීම හිතා ගන්න දැන් හරියට මේගොල්ලෝ ගාව දැන් රහස කියනවනේ කියලා යහප්‍රෝ ගාවට ගිහලා අහනවා ස්වාමීන් වහන්සලා දැන් මේ බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා කිව්වේ රහත් වුණා කියන එක නේද කියලා. යාළුවෝ ඔව් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ගාව දැන් දිබ්බ චක්කු ඥානෙ තියෙනවා කියලා. යාළුවෝ කරන්නේ නැහැ කියලා. එන ඔබ වහන්සේ ළඟ පුබ්බිනිවාස සංඥාන තියෙන්න ඕනේ ඒක තියෙනවා නෑ එන ඔබ වහන්සේ ළඟ දිබ්බචාව දිබ්බසෝත ඥානෙ නෑ එහෙම නැත්නම් පරිචිත්ත විඥාන ඥානෙ නෑ එහෙම නැත්නම් මේ කියන අරූප ධ්‍යාන නෑ සුසියම නිකන් කරකොලත් ඇරියා වගේ කියනවා ස්වාමීන් වහන්සේ මේ මට ඔබ වහන්සේලා කියන දේ තේරෙන්නේ නැහැ නේ කියන්නේ. මුන්නේ සුසියම ආවෙම මේ වැඩේට මේ මැජික් බලලා මැජික් පෙන්නලා කීයක් හරි කඩා ගන්න. ඒක අරහමතුරු කියනවා සුසි ඔබට තේරුණා හරි නැතුව හරි අපි සුද්ධ විදර්ශනා ක්‍රමෙම නිවන් ලැබෙයි කියලා. ඉතින් මේක අහනකොට සුසිම අලිමදිවට හරක් ඒක තේරෙන්නේ නැහැ. සුසිම කියලා බුදුහාමුදුරුවෝ කාට කියලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ පොඩකට ඉස්සලා ඔබ වහන්සේලාට ඇවිල්ලා මේ අංජබහ ප්‍රකාශ කෙරුවා ආම්දුරු. මම මේ ආම්දුරු කියලා හම්බ වුණා. ඉතින් ආම්දුරු කියනවනේ දීප දක්ුණා කියලා. ඒ අනුලෝ කියනවනේ දිබ්බසෝත නෑ, පුබ්බේ නිවාසානුසුත නෑ, මාර්ගඵල මේ අරුප ධ්‍යාන මොකක්වත් නෑ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා පුබ්බේව කෝසුසීම ධම්මට්ටි ඥානම් පච්චානිබ්බාණං කියලා. එතකොට සුසීම කියනවා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සුසීමට තේරුණත් නැතත් ඉස්සෙල්ල ධම්මට්ටියේ එන්න ඕනේ පස්සේ තමයි නිවන් ලබන්නේ.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 අරගෙන භාවනා කරනවා. ඉතින් මේක නරක දෙයක්වත් නෙවෙයි. ඒ හැටි එහෙම තමයි. මොක කරගෙන කරගෙන යනකොට ඇයි මෙච්චරම වරදින්නේ කියලා බලනකොට තේරුම් අරගන්න ඕනේ. කොතනදීද අපි මේ සබ්බ නිමිත්තාන අමනසිකාරා කරන්නේ? කොතනදීද අපි අනිමිත්ත ධාතුය මනසිකාරා කියන එක අල්ලගන්නේ මේක මුල ඉඳලම දිගට මේ. යම් හේකින් යම් හේකින්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 මෙව සංස්කරණය කළොත් ඒ සංස්කාර ආහාර කරගෙන විඥාණය එහෙම නැත්නම් සංසාර ගමන යනවා. ඒක සරුවචරජ බොහෝම ලස්සනට පෙන්ලා දීලා තියෙන ඔය චේතනා සූත්‍රයේදී චේතනා සූත්‍රයේ සඳහන් කරන මේ යම් කිසි කෙනෙක් යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති නිවිඥානස්ස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 නිසා මෙතන මේ චේතනා කියලා කියන්නේ සංස්කාරවල. මේ සංස්කාරෙ එන්නේ මේ කිවල් හදන්න ඔක්ක කෑම කන්න ඔක්කත් ඇඳුම් අඳින්න ඔක්කත් වෙන මොනකටත් නෙවෙයි. අර භාවනා කරනකොට පහළ වෙන ඕබාස ඥාන පීචි පස්සද්ධිය ආදී ඒ චෛසික ධර්ම තපතනම් කරගෙන ගහන ආස්මානිකාමත. එතකොට තමයි හම්බ වෙන මේ අභිඥා එහෙම නැත්නම් 이르දි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 අනුග්‍රහ කළොත් ඒ මත විඥානයේ පෝෂණය ලබනවා. ජනපද විතක්ක ජනපද විතක්ක කියලා සාමාන්‍ය නිවුස් වලට කියන වචනය. දැන් මේ වගේ ඉන්න තැන් වල නිවුස් නැහනේ. නැති වෙන්න තමයි හිතන්නේ මම දන්න කොතර නිවුස් තියනවාද කියලා. එව්ව නැති වෙච්චහම පුදුමාකාර හිගතාවයකට එනවා තමයි මොනවද වෙනවද දන්නේ නැහැ ඩොලර් දෙක නදීනවා දන්නේත් නැහැ වහිනවා දන්නේත් නැහැ මෙහෙම ඉඳලා යනකොට මොනව වෙලා තියෙද කියලා ඉතින් කල්පනා කරනවා.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 සෙල්ලම් කරන්න පුළුවන් පෙන් කියන කාලේ කවදාකවත් එන්නේ නැහනේ ඕකට. ආවට පස්සේ ඉතින් මෙතෙන්දි තේරුම් ගන්නවා යකෝ සක්මන් එහෙම කරනකොට ටිකක් එක අඩු වෙනවා. බන භාවනා කරනකොට අඩු වෙනවා මම. දැන් නම් ගෙදර ගිහිල්ලා ආයෙනම් කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ. මම මැරෙන්නේ නැහැ මේක බලන්න. හරියටම සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න හරියටම ව්‍යායාම කරන කියලා ඉතින් තවත් පරිපත කරගන්න. මේකට බුදුහාමුදුරු ළඟට දාලා දෙන අමර විතක්කයි කියලා. අමර විතක්කේ මේ පස්සේ ලෙඩ නොවීමට කල්පනා කරන භාවනාදී හොඳට භාවනාදී ඉදිරියට යන තියෙන වෙලාවක ආපව හැරිලා Tamange වලි ව්‍යාපා ගන්නවා වගේ අමර විතක පහල කරනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ආනවඤ්ඤත්‍ය පරිසංවිත විතක කියලා මම මේ දැන් තමයි මම දන්නේ මේ උපේක්ෂාව වටනාකම. මේ වගේ පිටසක්ක භාවනා කරනකොට කොච්චර අපිට පුළුවන්ද ගැතුමක් ඇති නොකරගෙන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 මේ අරමුණු නොකරනද දන්නේ නැත්නම් ඒක ආහාරයක් කරගෙන විඥානයේ එහෙම නැත්නම් සංසාර ගමන යනවා. එසා මේ ටිකට යනකොට පේන්නේ හරි ආත්මార్థකාමී තැනකට ගෙනියන්න හදනවා. ආත්මార్థකාමිකමත් එහෙමත් විචනය කරන්න පුළුවන්. නමුත් හොඳට දැනගන්නවා නම් මේ විතරකොලින් නැති හිත. ඒ කියන්නේ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 නැවත සකස් කිරීමක් අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මේ එකක් දිගේ හරි යන්න පටන් අරගත්තොත් පේමන්ට් කරපු පාරක යනවා වගේ කාපට් දාව පාරක වගේ හිතවිලි දුවන්න පටන් ගන්නවා. නැගිටලා බලනකොට පැය ගණන් රත්යාද වෙලා තියෙනවා. මෙන්න මේ වගේ එකක. අපි අපේ ලොකු සංහස මේ හයම කතා කරලා කියනවා මේ හය ආධුනික යෝගාවචරයා ආවත් නාවත් ගණන් ගන්න එපයි කියලා.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 අනේ එතනදී තේරුම් ගන්න වෙනවා මේ පෑදිතියට බොරදියක් එන්නේ මේ අවුදු විතක්ක විතරයි මේවා ප්‍රකල්පනා විතරයි මේකේ වෙන්නේ අර දුර්වේගන යන විඥානයේ පෝෂණය ලැබෙන කේ නිසා මම මේවා අමනසිකාරේ පවත්තා. ඒ මේ විදිහට හිත හරිගස්සලා දෙන චේතනා හෝ ප්‍රකල්පන අයින් කරුවට පස්සේ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 මුගදී අර තියනවලු කඳ හරිය ගන්න. ඒ වගේ තමයි මේ කියන මේ කෙලස් මාලකඩ එහෙම නැත්නම් මේවට කියන බර උපක්ලේශ කියලා. පේන බොහෝම ආඩම්බර දේවල් වගේ. සේවයි විශේෂ අනිමිත්ත සමාධිය නැත්නම් අනිමනසිකාර්ය පාවිච්චි කරගෙන කරගෙන කරගෙන යනකොට අනුශේ කෙලස් එනකොටම තමයි තේරෙන පටන් අරගන්නවා මේ වගේ තියෙන වංචනික ස්වරූපයේ චපල බව, ෂට බව,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 යාච චේතනා යංච පකප්පේති යංච අනුතේති ආරම්මන මේතං හෝති විඥානස්ස මේක ආරම්භණක් කරගෙන විඥානේ වැඩෙනවා ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය එතකොට ඒකේ තමයි විඥානය පිහිටන්නේ තස්සේ පතිච්ඡිතේ විඥානේ ඒකෙන් පදනම ලබාගෙන එහි ආහාරය ලැබුපේ විඥාණය ආයතින් ඒක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 විඥාණය තමයි මේ කාලය සහ මාන දේශය කියන මානෙ ඇති කරගෙන ඒකේ අධිරාජ්‍ය ගහගෙන වැඩ කඩලු ගහගන්නේ. ඉතින් අපපතිච්ච විඥාන එනකොට යෝගාවචරය තේරෙන්නේ මොකද්ද වෙනවා? ඒතර මමයක් නැහැ. පොඩි අතර බැලක් අහු වෙන පටන් ගන්නවා. මේ මේ කියන අපපතිච්ච විඥානේ ඇත්තටම ආස්වාද ප්‍රසාර දෙක මැදක් තියෙනවා. ආස්වාසි ඉවරලා ප්‍රසාරස පටන් ගන්න ඉස්සලා ওই මැදක් තියෙනවා. ආශ්‍රද ප්‍රසවාස සම්පූර්ණ ගෙවම් කරපු තැනක් තියෙනවා. හිතිවිලි දෙකක් පැඩක් තියෙනවා. ශබ්ද ඇහෙනකොට ශබ්ද කැලි මැඩක් තියෙනවා. නමුත් අර ඒකේ තියෙන සියුම් යොහුසුල කම නිසා අල්ලන්න බෑ. මෙතනදී ඒක ප්‍රකාශව පේන්න පටන් ගන්නවා. ඉන්දියපු ගමන් ගිහිල්ලා විස්තර කර ගන්න බැරි තැනක් හරහා ගිහිල්ලා ආය මෙතෙන් එනවා. ඉතින් ඒ වගේ එවැනි තැනකට හිත යනකොට නීත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ කුමරු කුමරි සැප විඳ පැත්තන්න පෙන්නේ අපෝ සියල්ලම නැතුනවා කියන්නේ. නමුත් මේ සූත්‍රයේදී අර මේ ස්වාමීන් වහන්සේ අහන්නේ අනිත් වගේ අනිමිත්ත අනිමිත්ත චේතෝ විච සමාපත්තිය කියන එක පිච්චලස් ගලවගෙන යන වැඩපිළිවෙලේදී ගෙලවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා මූල ධර්මානුකූලව කියන්න පුළුවන් විඥාන ස්වરૂපයක් තියෙනවා. ඒකට විඥානය කියන එක ගැලපෙන්නේ නැහැ. නමුත් කියන එකට අපපතිත විඥානය කියලා සමානකම් කියලා මේකට අනිදස්සන විඥානයත් එක්ක. ඒ විඥානය ප්‍රකාශ වෙන්න ක්‍රමයක් නැහැ. නිදර්ශන වෙන්න ක්‍රමයක් නැහැ. පිට ආධාර කරගන්න දැන් රූප ධාතු රාග විනිබද්දක් නැහැ. එහෙම නැත්නම් ආමිෂයක් නැහැ. නිරාමිෂ වශයෙන් හම් වෙච්චනා වූ ප්‍රීති සුඛ ඒකකතාවගේ දේවලු උපක්ලේශ වශයෙන් සලකලා ඒක නිමිති කරගන්නෙත් නැහැ.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 ආකාශය අන්ධකාරය වගේ පේනවා. හඳ කියන්නේ දිලිසෙන වස්තුවක් නෙමෙයි. ඒකට ආලෝකය වැටෙච්චාම හඳ බබලනවා වගේ පේනවා. ඒකේ පේන තියෙන හඳේ බබලෙන්නේ මේ මුළු අභ්‍යවකාශයේම පුදුමාකාර ආලෝකයක් තියෙනවා. ඒක ප්‍රකාශ වෙන්න හැපෙන්න දෙයක් නැහැ. ඒකනේ පේන්නේ අන්ධකාරයක් වගේ. ඒ වගේ තමයි විඥානය කියලා හැප්පෙන්නේ එක්ක රූප ධර්මයක, එක්ක නාම ධර්මයක, එක්ක සංඥාවක.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 ඔය දොස්තරලගේ තියෙන පිම්බිලි වලින් ඇති වැඩක් නැහැ ඒක. නමුත් ඒක වෛද්‍ය විද්‍යාව වග බලා ගන්නවා ස්පිතාලේ වැඩිලා ලෙඩ වැඩි වෙන බවට. ඒක වෛද්‍ය විද්‍යාව අනිවාර්යම ප්‍රයත්නයක්. ඒ නිසා මේවා නිකන් හිතර කියලා හිතලා කියන දේවල්. කෙසේ නමුත් විචාරයේදී නැති වෙනකොට ඒක කියනවා අපචිතිත විඥානත අනිමිත්ත විඥාන. හැබැයි මුලදීම මම කියපු විදිහට මේක සම්පූර්ණ අගතම්පත් වෙන්නේ මුල් මුදුන්පත් වෙන්නේ අවිහත් ඵල සමාධිය. නමුත් භාවනා කරන කෙනෙකුට තමන්ගෙන් මේ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 සංකල්ප වශයෙන් ධාන හිටියොත් උදව් වෙයි කියලා මට හිතෙනවා. හැබැයි මේ භවනා කරනකොට අපිට ආනාපාන සංසිඳන කොට ඇති වෙන මේ විවේකයේ නිවන කියලා පටලවා ගන්නත් එපා. අරිහත් ඵල සමාපatti කියලා පටලවා ගන්නත් එපා. මේ ඒ ඉස්සරහට යන තින ගමනේ පෙර සලකුණු. එතෙන්දී අපි කුමක් කළ යුතුද? මතු වෙන මොනම දෙයක් හෝ වේවා. ඔය කියන උපකේශ ධර්මයක් වේවා චේතනා වේවා ප්‍රකල්පන වේවා අනුසේ වේවා මේක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ මානසික මගේ ආත්මය නෙවෙයි කියලා ඒවා අමනසිකාරය පැවැත්වීම හෝ ඒතං සන්තං ඒතං පණීතං යද්දං උපේක්ඛා කියලා ඒ වෙනුවට මේ හිතේ රාග ද්වේෂ මොහලින් තොර වෙච්ච උපේක්ෂාව වටිනවා ඒක සාර්ථකයි ඒක ප්‍රින්සයි කියලා මේ දෙක වරින් වර පාවිච්චි කරමින් අපිට අර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 කාය විවේක චිත්ත විවේක නෙමෙයි කාය විවේක චිත්ත විවේක ගෙවන් කරට හරින උපදි විවේකේ අන්න ඒක ආවට පස්සේ ඒක දිගට පවත්තන්න නම් පුදුමාකාර ත්‍යාගශීලී ගතියක් තියෙන්න ඕනේ මේ තණ්හා මාන දිට්ඨි කියලා තුනට මේ වෙනුවට යමකට තණ්හා කරන්නත් එපා ඒක ගලපන්න යන්නත් එපා මාන්න වශයෙන් එතන දික්චි වශයෙන් මේ මම කරගත්ත දෙයක් මේ හම්බෙච්ච එක මගේ නැත්නම් මේ නිසා මට නැති වෙන්නේ විශාල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 ඵලය රහත් සෝය ලැබෙනවා වගේ අදහසක් මට වැටුනේ. ඒ කියන්නේ මේ දෙක එකක් අතර ලැබෙන තව එකක් විදිහට එනවාට සමහරක් රහතන් වහන්සේලා මේ දෙකම ලබාගෙන රහත් වීම ඒ සමගම ඒගොල්ලන්ට ඒ අභිඥා බලක් තියෙන රහතන් වහන්සේලා වැඩිඳලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ වුණේ කියන එක එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් තමයි මට මේ හැම සත්‍යයකම ඊළඟාත්මය තීරණය වෙන්නේ චුති සිත්ය මත. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ භවය නතර වීම සිද්ධ වෙන්නේ ඒ චුති සිත්යේ මොන වගේ තත්ත්වයක්ද මොන වගේ චෛත්‍යයකද ඒ අන්තිම චුති සිත්යේ රහතන් වහන්සේ කෙනෙක්ගේ පවතින කියලා තේරුම් ගන්න. පළවෙනි එක බොහොම තාර්කිකයි මේ ප්‍රශ්න නගන එක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 සමහරෙකුට නෑ. ඒ වගේම යන යෝගාවචරයේ හැම කෙනාටම මේ අභිජ්ජ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ඒව මත වෙන්නේ නැහැ. ඒක නිසා ධම්මටිතිය ලබන්නේ කියන බුදුචානන්සේ ඉස්තර වෙලා ධම්මටිතිය කියන්නේ මේ තතථාවේ කියන එක. දේවල් වලට සැලෙන්නේ නැති ගැතිය ආවට පස්සේ තමයි රහත් බව අභිඥා ඔක්කොම හම්බෙන්නේ. ඒ දෙකෙන් අභිඥා බාල මට්ටම එකක් රහත්කම කියලා කියන්නේ බොහොම උත්කෘෂ්ට දෙයක්. නමුත් රහත් වුණාට පස්සේ උනත් අභිඥා කියනනම් ඒක රහතන් වහන්සේට කෙදක් වෙනවා. ඒක නිසා මේ අතරමැදි හම්බෙන මේ ලාභ බඩුව කරේ තියාගන්න එපා. අභිඥා. ඒක ඒක පැත්තක තියන්න පැත්ත කියලා. කියන්නේ මේක මම නෙවෙයි කියලා පැත්ත කර කරම ඒක කොහොමඩක්වත් හේතුඵල බල ධර්ම නිසා සමන්ට හේත් අවස්ථාව ලැබෙනවා. සමන්ට ඒක බුද්ධියට සින්න වෙනවා. මොකද ඒ වෙලාවේදී අපි බලන්න පුළුවන් තරම් අරියත් ඵල සමාධිය සාක්ෂාත් කරගන්න. එතකොට හරවා ඉබේම ඒත් එක්ක එනවා. දෙක රහතන් වහන්සේ නමගේ චුතිචිත්තය ගැන කතා කරනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රශ්නය වට පස්සේ දීපු උත්තරයක් මම දෙන්නම්. එතකොට මාත මේක විසඳෙයි දන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රශ්නය ආවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙම නිදර්ශනයක් ගෙන හදපානවා. එක රජ කෙනෙක් නිසා පුරවැසියෙකුට තත්ත බල අසාධාරණ සිද්ධ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 අර මාස කලින් නැගිටලා ඒ මාස බුදිය ගතට පස්සේ වැඩ කරලා කොහොම හරි හිට ගන්න. හිටරත සාරමසල පේනවා මේ මනුස්සයාගෙන් සෑහෙන කියලා දෙයක් කරනවා හිතලා බලලා කරනවා උනන්දුවෙන් කරනවා ඒ නිසා මනුස්සයා ප්‍රබල කරගන්නවා ගෙදර වැඩට තියාගන්න. තියානකම් ඉඳපු ගමන් ඇත් කාලටත් යනවා එනවා. ඊට පස්සේ කියන ඇත් කාලේ අඩකට වුණොත් උඹට බැරිද ගෙදර වැඩ වෙනකොට මේක කරන්න. කමන්නේ නැති ලොකු නැහැ කියනවනම් කරන්නේ නැහැ. ඊළ ඇත් ගාලෙත් වැඩ කරන්න ගියාම වෙන මිනිසෙක් වගේ තුන් ගුණයක් වැඩ කරනවා. වැඩ කරන ඉතින් අනිත් මිනිසුන්ටත් තේරෙනවා මේ මිනිස්සු ආර මිනිස්සුගේ හිද්දිනාගෙන දෙන මිනිස්සුගේ තීන්දුව හරි gedara වැඩ ඔක්කොම ටිකක් කරනවා මේ වැඩත් කරනවා. කොහොම ටික ටික ඉන්න ගමන් ආර මිනිස්සු ගිහින් රජුරෝන් නම් කියනවාට මරුත් එක්ක කමනට කියන පොර දුන්න ඕන වැඩක් කරනවා. උදේට කලින් මට කලින් නැගිටිනවා. ඊවරනකම් මට පස්සෙත් බුදියනවා. ඉතලා බල්ලක් කරනවා ඉතින් රජුරෝ ගණන් ගන්න ටික කාලයක් ගිහින් ඇත් ගාලේ පර්මනන්ට් ජොබ් එකක්.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 ලීඩ් කරනවාද තැනකට නැත්නම් තිබුණටත් වැඩි ආංශ බජල් කරනවා කියලා නේද? අපිට තේරෙන්නේ. රත්නපුර පාරෙන් ගියත් මස්කලිය පාරෙන් ගියත් පද්ම පද්මේම තමයි. සිටි පාදයට යනකොට මේක දකුණු දිහා බලන්න නගින මේක උතුරු දිහා බලන්න තමයි නගින්නේ උඩට ගියාට පස්සේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය දෙකම එකයි මේකේ මේ චේතෝ විමුක්තිය අතර මේක අධ්‍යාත්ම ඵලයමයි සඳහන් කරන්නේ ඒක විපස්සනා පතේද සමත පතේද කියලා වෙනසක් ඇති වෙන්නේ මේ එක දවසක් අර යද්ගාලේ ජොබ් එකක් ගත්තා වගේ මිනිස්සෙක් ගිහිල්ලා මේ චීන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 පඩියේ මෙච්චර ගාණක් හැවුවොත් අවුරුදු 7ක් ගෙවන්න නම් මේකේ ගාන්න කියලා. ඌ ගෙදර ගිහිල්ලා කිව්වලු අවුරුදු 7කට ජොබ් එක පර්මනන්ට් උනා කියලා. ඈ දැන් ඉතින් අර පඩියේ 10නේ ගැටෙන්නේ වැඩවල 10ක් කැපිච්ච අවුරුදු 7ක් ගෙවන්න. ඒකට උට 190 හම්බ වෙන එකත් උට ලොකු දෙයක්. දැන් අරුවට අස් කරන්න බෑ. නැයි අපි තවදුරටත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනයකට ඉඳලා එක්තාවතාචාදි ගාථා සජ්ජායනා කිරීමෙන් ඉම්පැබ්නීමේ ශීස්ත්‍රේ මුචිතාවේ සියලු ලෝක සත්‍යයට අපි යම් කුසලතාවයක් ඇති කරන කියන කුසලය බෙදා හැදීමේ අදහසින් අනුමೋದනා ශීර්ෂයෙන් ගාථා සජ්ජායනා එත්තාවතාචනම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බි දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං අබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා නාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමයිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය